මේ විදිහේ සූත්‍ර මාතෘකා කරගෙන කතා කරන්න අදහස්සේ හැම විටම ස්කන්ධ ආයතන ධාතු ඉන්ද්‍රිය සත්‍ය පටිච්ච සමුප්පාද ඕදිපාක්ෂික ධර්ම ආදිය පිළිබඳවම කතා කරන විට ඇතෙනෙකුට ඒ දිරවන්නට බැරි ආහාරයක් බවට පත් වෙනවා. ඒ නිසා දිරවා ගන්නට ලේසි ආහාර අධ්‍යයනයේ ඒ නිසායි මා මේ ඒ පහසුවෙන් තේරුම් ගන්නට පුළුවන් සූත්‍ර මාත්‍රිකා කරගෙන මේ ස්ථානෙදී ඒ කතා කිරීමට අදහස් කරේ. ඉතින් මා පොත ගෙනින්නේ මේ සූත්‍ර ඔක්කොම මට පාඩම් නැහැ. මට පාඩම් කරලා නැහැ. ඒ නිසා සමහර කටපාඩම් කරන්නට ගියත් නැත්නම් මේවා අමතක වෙන්නට පුළුවන්. ඒ නිසා මේ පොත ගෙනල්ලා පොතෙන් ඒ සූත්‍රය බලාගෙන කියන එක ඒ ඒ සිතටත් විතරක් දෙහෙස ගැන දෙන කරුණක් වන්නේ නැහැ. දැන් අප කතා කළේ වසල සූත්‍රය ගැන. ඒ වසල සූත්‍රය කියන කරුණ කීපයක් පසුගිය දිනෙහි කතාවට ඇතුළත් වුණා. ඒ අප නැවතුයේ යෝ මාතරං වා පිතරං වා ජින්නකං භාතරං භගිනින් ස්පස්ස හන්ති රෝසේති වාචාය සංඥා වසලු ඉති යමෙක් මවට පියාට සහෝදරයාට සහෝදරියට නැන්දා මාමලාට හිංසා කරනවා නම් ඒ කියන්නේ අතින් පයින් දඬු මුගුරු ආදියෙන් ගසනවා කලනවා නම් ඒ වගේම වචනයෙන් රොස් පරස් දැනවදිනවා නම් තං ජඤ්ඤා ඉබඳු ජනත්තෙකු වසලේකයි ධම්මේය පංජඤ්ඤා වසලෝ ඉති ඉතින් යම් අවස්ථාවක දැන් මේ මේ වසල කතාවක් සුදුසු වන්නේ ඒ ඒ අවස්ථාන් කුලවයි ඒ අවස්ථාන් කුලවයි වසලයා වන්නේ ඒ බුදුරජාණන් වහන්සේ අභිධර්ම දේශනාවේදී සිත පිළිබඳව දේශනා කරන තැන්වල වදාරා තිබෙන්නේ යස්මින් සමයේ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හෝති. කියන්නේ යම් සමයේදී යම් අවස්ථාවකදී කාමාවචර කුසල් සිත උපදින්නේ වේ. ඉතින් ඒ අවස්ථාවේදී තමයි ඒ සිත පවතින්නේ. ඒ සිත පවතින අවස්ථාවේදී කුසල් සිතක් පවතින අවස්ථාවේදී කෙනෙක් හොඳ කෙනෙක් හොඳ තැනක් ඉතින් යස්මින් සමයේ අකුසලං චිත්තං පොති යම් අවස්ථාවකදී අකුසල් සිතක් නම් ඇතිවන්නේ ඒ අවස්ථාවේදී ඒ තැනත්තා කලින් එහෙම නැත්නම් ඊට පස්සේ හොඳ කෙනෙක් ඇයි එහෙම ප්‍රසිද්ධියක් නම අන්යයන්ගෙන් ලබතක්. ඒ අකුසල් සිතක් උපදින අවස්ථාවේදී හෙතම හොඳ කෙනෙක් නෙවෙයි. ඒ මොකද හොඳයි නරකයි කියන එක සිත පිළිබඳ වූම කාරණා. හොඳ වන්නේ නරක වන්නේ. කෙනෙක් හොඳ කෙනෙක් කියන්නේ හොඳ සිතක් කියන එක. ඒ කියන්නේ නිතරම හිතම හොඳ දෙයක් සිතන හොඳ දෙයක් කියන හොඳ දෙයක් කරන කෙනෙක්. එහෙම කෙනෙකුයි හොඳ කෙනෙක් කියලා. දැන් හොඳයි කියන්නට තිබෙන්නේ මොනවද කියලා බලුවොත් ඒ තමයි ශරීරය නෙවෙයි. ශරීරයේ සමහර විටක මේ දකින්නට කිසිවෙකුට දකින්නට තරම් ප්‍රිය ශරීරයක් නොවන්නට. ඒ එහෙම ශරීර පිළිබඳව බණ පොතේ සඳහන් කරනවානේ. ඒ කෙනෙක් දුර්දශ කියන්නේ දකින්නට ප්‍රියමනාප ශරීරයක් ඇති කෙනෙක් නෙවෙයි. එහෙම කෙනෙකු වුණා ඒ ඒතනත්තාගේ හොඳ ගති වේම ඔහුගේ සිත හොඳයි කියන දේ හොඳයි කරන දේ හොඳ නම් ඒතනත්තාගේ ශරීරය කොයිතරම් විරූප වුණත් ඔහු හොඳ කෙනෙක් විරූප වීමට කාරණයක් තිබෙනවා ඒ විરૂප වීමට කාරණේ වශයෙන් දක්වන්නට තිබෙන්නේ වර්තමාන දෙයක් නෙවෙයි ඒ අතීතය. අතීත ජීවිතයේ පිළිබඳ වූ එක. අතීතයේ හිතම තමන්ගේ ශරීරයේ විરૂප වන්නට හේතු වන යම් වැරදි කරලා මිනිසෙක් උනේ ඒ වැරද්ද නිසා නෙවෙයි. මිනිසෙක්ව උපන්නේ ඒ වැරදින් නෙවෙයි. මිනිසෙක්ව උපන්නේ තමන් කරන ලද කුසල කර්මයක විපාක වශයෙන්. එහෙත් තමයි මේ මිනිස කලින් જાතියකදී තමා තුළ ශරීරය විરૂප වන්නට හේතු වන යම් යම් අකුසල කර්ම සිදු කළ බැරි ඒ අකුසල කර්මයන් ගෙන් පීඩා කරන ලද කුසල කර්මය හොඳ රූපම ලබා දෙන්නේ නැතිව ඒ දුර්වර්ණ ඒ වගේම මේ අප්‍රිය කරු එහෙම රූපයක් ලබා දෙන්නට පුළුවන් ඒ නිසා තේරුම් ගත යුතුයි. තිබෙන දැන් මෙතන. මේ වසල කතාවේදී බුදුරජාණන් වහන්සේ එකම තැනකවත් ඒ වසලේකු වීමට කාරණයේ වශයෙන් දක්වන්නේ නැහැ. ඒ තැනස්ථාගේ රූපය. රූපය පිළිබඳව මොනවත් නැහැ. මේ ඔක්කොම චිත්ත චෛතසික ධර්ම පිළිබඳවමයි මේ වසල වාදය එන්නේ. ඒ නිසා වඩාත්ම තේරුම් ගත යුතු කාරණය තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය උන්වහන්සේගේ දේශනාව තිබෙනවා ධම්මාදිත්‍යාන ධම්මදේශනා කියලා. ඊළඟට පුද්ගලාදිත්‍යාන ධම්මදේශනා. දැන් සමහර විටක පුද්ගලයා පිළිබඳව ප්‍රකාශ කරනවා. ඒ පුද්ගලයා පිළිබඳව ප්‍රකාශ කිරීමෙන්ද උන්වහන්සේ දක්වන්නේ පුද්ගලයෙකුම නෙවෙයි ධර්මයක් දක්වන ධර්මයක් දක්වන. දැන් මෙතන වසලයා කියන්නේ පුද්ගලයෙකු ගැන. වසලයා කියන්නේ පුද්ගලයෙකු. එතකොට ඒ පුද්ගලයෙකු දක්වා උන්වහන්සේ ඒ ඒ වසලයා කරන වසලයෙකු කරන ධර්ම මොනවද කියලා පෙන්නනවා ඒ ධර්ම. එතන දක්වන්නේ ධර්ම. දැන් මෙතන බලන්න අපි කියවනේ යෝ මාතරං වා පිතරං වා භාතරං භගිනින් සසු හන්ති රෝසේති වාචා සංජඤ්ඤා වසලෝ දැන් හන්ති රෝසේති වාචාය කියන එකයි මේ වසලයා වන්නට කාරණේ වූයේ හන්ති කියන්නේ හිංසා කරන. එතකොට හිංසා කරන්නට හිංසා කිරීමේ සිතක් නැතිව පුළුවන්ද? ඒතනත්තා තමන්ගේ මවට, තමන්ගේ පියාට, තමන්ගේ සහෝදරයාට, සහෝදරියට නැදි මයිලන්ට ගහනවා එහෙම අදන්තේට්ටම් කරනවා ඒ වගේම බණින දැන් ඒ ඒ ක්‍රියා ගහනවා ඒ හිංසා කරනවා කියන මේට අයත් වන්නේ ඔහුගේ කායික ක්‍රියා කය එතකොට ඔහුගේ කය මේ ගැසීමේ ක්‍රියාව සිදු කිරීමට සුදුසු වන ආකාරයට පවත්වන්නේ කුමකින්ද මේ ගැසීමේ චේතනාවෙන් යුක්ත වූ සිත්වලින් සිත්වලින් එතකොට ඒ ධර්ම වශයෙන් ගන්නට තිබෙන්නේ සිත ඒ හිංසා කිරීමේ චේතනාවක් නොමැති වූ හිංසාවක් වන්නට බෑ උට ගහන්නට බනින්නට ඊළඟට බැනීම වචනය පිළිබඳ එකක් වාග්්වාරය ඒ වාග්්වාරයෙන් බැනීමේ චේතනාව ඇති වෙලයි ඔහු තමන්ගේ මවට තමන්ගේ පියාට සහෝදරයාට සහෝදරියට ඒ නැදිමයිවන්ට බනින්නේ ඉතින් ඒ බැනීමේ චේතනාවෙන් යුක්ත ඒතකොට ධර්ම වශයෙන් දුරන්නට ඔහුගේ කර්මය කුමක්ද ඔහු එතන කර්මයක් සිදු කරන්නේ කම්මනා වසදෝපති ඒ ඔහු කරන කර්මයක් තිබෙනවා මොකද්ද මේ කර්මය ඔහු ගැසීමේ කර්මයක් සිදු කරනවා හිංසා කිරීමේ කර්මය අනිත් එක බැඳීමේ කර්මය ඒ දෙකම සිදු කරන්නේ ඔහුට ඒ දෙක සිදු කිරීමට ద్వාර දෙකක් තිබෙනවා කාය ద్వාරයයි වාග් ద్వාරයයි ඒ කාය ద్వාරයයි වාග් ద్వාරයයි ක්‍රියාත්මක කරවන්නේ කුමකින්ද ඔහුගේ සිතින් චේතනාව ප්‍රධාන කොට ඇති ඒ චිත්තචෛතසික ධර්මයන්ගෙන් ඒ නිසායි වසලයා වන්නේ අපිට කියත හැකි මෙහෙම කෙනෙකුව වසලයා කරන්නේ ඔහුගේ සිතයි කියලා. ඒ මොකද සිත නැමැතිව ඒ ක්‍රියාව කරන්නට බෑ. එවිට බුදුරජාණන් වහන්සේගේ වෙනත් සූත්‍රයක දේශනා කරලා තිබෙන ඒ කාරණය අපට හොඳට මතු කර ගන්නට පුළුවන් වෙනවා. වහන්සේ වදාරනවා කෙනෙක් පිරිසුදු වන්නේ හෝ අපිරිසුදු වන්නේ ඔහුගේ සිත නිසායි. චිත්ත සංකිලේසා වික්කවේ සත්තා සංකිලිසanti චිත්තවෝදානා විසුද්ධಂತಿ මහණෙනි සත්වයෝ අපිරිසිදු වන්නේ කෙලසෙන්නේ කිලුතු වන්නේ සිතිනි සිත අපිරිසිදු වීමෙනි සත්වයෝ පිරිසිදු වන්නේ සිත පිරිසිදු වීමෙනි දැන් පිරිසිදු සිතින් කෙනෙක් අම්මට තාත්තට ගහන්නේ නැහැ. බනින්නේ. අපිරිසුදු සිතකින් මේ දේ කරා. එතකොට සිත කීටු වෙලයි මේ ක්‍රියා සිදු කරන්නේ. ඒ ඒ ක්‍රියා සිදු කිරීම වශයෙන් කිලිටු වූ සිත් ඇති ඒ අවස්ථාවේදී හෙතෙම වසලෙක් බව දැනගන්න. සංඥා වසලෝ හිති. යෝ අත්තං කුච්චිතෝ සන්තෝ අනත්ත මනුසාසති පටිච්චන්නේන මන්තේති සංජඤ්ඤාවසලෝ කෙනෙක් තවත් කෙනෙකුගෙන් යහපතක් පිළිබඳවයි අසන්න අර්ථයක් අසන්න අත්තං කුච්චි තමාට වැඩදායක දෙයක් කිරීමට ඒ ඒ ගැන අනුශාසනා කළ හැකි පුද්ගලයෙක්යි Taman සලකන කෙනෙකු වෙතට පැමිණ. දැන් සමහර විටක කෙනෙක් නුවණැතිව උපදින්නට හේතු වන කරුණු වශයෙන් බුදුරජාණන් වහන්සේ දක්වා තිබෙන්නේ ඒ තැනැත්තෝ పూర్ව ಜಾතිවලදී ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන් වෙතට පැමිණ කිං භන්තේ කුසලං කිං භන්තේ අකුසලං කිං කරියමානං මේ අත්තාය හිතාය භවිෂ්‍යති තේ කිං කරියමානං මේ අනත්තාය අහිතාය භවිෂ්‍යති ඔයාදි වශයෙන් අසලා දැනගත් අය තමයි නුවණැතිව උපදින්නේ ස්වාමීනි කුසල් කියන්නේ මොනවද අකුසල් නම් මොනවද කවර විදිහකට පිළිපැදීමෙන් මට යහපතක් වේද කවර විදිහකට පිළිපැදීම නිසා මට අයහපතක් වේද කියලා කරුණු දැන ගැනීම සඳහා ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන් වෙත පැමිණ අසා දැනගත් ගුණ ඒ හේතු කොටගෙන අනතුරු ಜಾතිවලදී නුවණැතිව උපදිනවා නුවණැතිව උපදිනවා දැන් තේන්සා අප මේ පින්තුන් කරන ක්‍රියාවන් අනාගත ජීවිතවලදී නුවණ ඇතිව උපදින්නට කරුණු වෙනවා නුවණ ඇති ජීවිත ලබන්නට. මොකද ධර්මය ඇසීම නුවණ දියුණු කරන දෙයක්. ඒ නිසා ඒ ධර්මය ඇසීම නිසාම ඇතිවන නුවණ දක්වනවා සෝතාවධානයේ පඤ්ඤා සුතමයේ ඥානං. ඒ ඥානය ලැබෙනවා ඇසීම නිසා ඒ ඥානය උපකාර වෙනවා. තවත් මේ જાතියේදීමත් මේ ප්‍රතිපත්තියේ යෙදීම වශයෙන් බොහෝ උපකාරයි ඒක. ඒ වගේම මේ ලෞකික වශයෙන්ද අනාගත ජීවිත ඥානවන්තව ලැබීමටද එය හේතු වන කරුණ. දැන් යෝ අත්තං පුච්චිතෝ සන්තු. ඉතින් මේ කවුරුත් එහෙම කැමති වන අය සිටිනවා. එහෙම දැනගැනීමේ කැමැත්ත. ද මේ පින්න තුන අතරවත් එහෙම සිටිනවානේ ගිහින් අහන්නට සමහර විටක කෙනෙකුට හිතෙනවා මේ ජීවිතයේදීම මේ බුදුරජාණන් වහන්සේ දක්වාන ලද ඒ ප්‍රතිපත්ති මාර්ගයේ හැකිතා දුර යා යුතුයි. ඒ අදහස් කරන්නේ මේ ජීවිතයේදී ගිහියෙකුව සිට හෝ ලැබිය හැකිනම් සෝවාන් මාර්ග ඵල ලබන්නට ඕන. ඒ සඳහා මම උත්සාහ කරමි කියන මේ අදිෂ්ඨානය ඇති කරගෙන ඒ ගැන තමන් පිළිගන්නා තමන් හොඳ අනුශාසනයක් ලැබෙයි කියලා සැලකෙන කෙනෙකු වෙත උතුමෙකු වෙත ගිහින් අහනවා මට මෙහෙම අදහසක් තියෙනවා ස්වාමීනි මට මේ ගැන මගේ අදහස පිළිබඳව ඔබ වහන්සේ යමක් කියන්න කොහොමද ඒක කරන්නේ උන්වහන්සේගෙන් පිළිතුරු ලැබුණොත් මොනතරම් උත්සාහ කළත් මේ જાතියේදී ඒවා ලබන්නට බෑ කල්ප ගණන් පුරන ලද පාරමිතා ඕනේ. එහෙම කරන්නට අපට ඒ පාරමිතා නැහැ. ඒ නිසා දැන් දන් දෙන්න, සීල් රකින්න අනාගතෙහි බුදුවන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ කාලයේදී ඔය කියන අදහස ඉටු කරගන්නට පුළුවන් වේවි කියලා ඒ විදිහේ අවවාදයක් දුන්නොත් එයත් ඇතුළත් වෙනවා යෝ අත්තං කුච්චිතෝ සන්තෝ අනත්ථ මනුසාසී ඒ මොකද Tamanට යම් කිසි අර්ථයක් සිදු කරගන්නටයි ගියේ. මේ Taman නොදන්නවා නෙමෙයි. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ලෝකෙහි පහළ වෙන බව අනාගතයේදී ඒක දන්නවා. Taman දැනගෙන තිබෙන ඔය කාරණා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙන පරිදි පිළිපැද්දොත් ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන් වී කියන එක දන්නවා. එහෙම දැනගෙන වඩාත් කරුණා දැන ගැනීම වශයෙන් උයි මේ ගිහින් අහන්නේ. එහෙම අය තමන්ගේ බලාපොරොත්තු සියල්ලම සුන් කර ගැනීමට හේතු වන අනුශාසනයක් යමෙක් කළොත් ඒක හොඳ එකක් නෙවෙයි. ඒ නිසා කෙනෙක් ඒ අනුශාසක තත්වෙහි සිටින කෙනෙක් බොහෝම පරිස්සම් වන්නට ඕනේ. බොහොම පරිස්සම් වෙන්න. තමන් කොයිතරම් තමන්ට සිතුණා සමහර විට Tamanටම හිතෙන්නට පුළුවන්. මේ වර්තමානයේදී ඒ බන්ධක් සිදු කරගන්නට බැරි එහෙම හිතන්නට. එහෙම හිතුවම් ශාසනය වලයි කියලා ප්‍රකාශ කරන එක වැරදි. ශාසනය ඒ බන්ධක් නෙවෙයි. ඒ ශාසනයෙහි ප්‍රතිපත්තිය ප්‍රතිඵල ගෙන දෙන්නේ කවර කාලයක් දක්වාද කියලා එහෙම බුදුරජාණන් වහන්සේ වදාරලා උන්වහන්සේ උගන්වා තිබෙන්නේ මේ ශාසනය දියුණුව ශාසනය පවතින්නේ කවර තාක්කල්ද මාගේ ශ්‍රාවකයෝ සතර සතිපට්ඨානෙහි යෙදෙන තුරු ඉතින් උන්වහන්සේ වදාළ නෑ මේ මගේ ශ්‍රාවකයෝ දන් දෙන තුරු මගේ ශ්‍රාවකයෝ සීල් රකින්න තුරු එහෙම වදාළේ ඒ මොකද දන් දෙන්නු ශ්‍රාවකයන් නොවන අයත් සිටිනවා ලෝකේ. සීල රකින්නෝ ශ්‍රාවකයන් නොවන අයත් සිටිනවා ලෝකේ. ඒ සතර සතිපට්ඨානයේ යෙදෙන්නෝ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනයෙම අනුව පිළිපදින. නොහන්සේ බලාපොරොත්තු වූ අර්ථය සිදු කර ගැනීම සඳහා පිළිපදින පිරිස. ඒ නිසායි සතර සතිපට්ඨානයන් පිළිබඳව. එබැවින් ඒ පිළිබඳව යමි. Tamanගෙන් ප්‍රශ්න කරන විට ඒ අනුශාසකයා කවදාවත් ඒ පුද්ගලයාව මන්දෝත්සාහී කළ යුතු නැහැ. සමහර ඉන්නේ කියන අය. මේ කොයිතරම් උත්සාහ කළත් නැහැයි කියලා ඒකට කාරණේ හැටියට දක්වන්නේ අපට පාරමිතා නැtei. අපට පාරමිතා නැtei කියලා කොහොමද ඒ අය කියන්නේ? ඔහු අතීතයේ එක එක සත්‍යා පිළිබඳ අතීතයේ ධර්මන. ඔවුන්ට පුළුවන් ද අන්‍යයන්ගේ ආශ්‍රය අනුසය දැනගන්න. මොව් කොයිතරම් කාලයක් මේ ಗುಣධර්ම පුරා තිබෙන කෙනෙක්දයි කෙනෙකුදයි සොයා බැලීමේ සලකා බැලීමේ නුවණ ඔවුන්ට තියෙනවද නැහැ. ඒ අයට තියෙන්නේ මේ පොතපත ඉගෙන ගැනීම නිසා ඇති කරගත්ත දැනුමක්. දැනුමක් ඒ අනුසාරයෙන් ඔක්කොම සලකන්නට. ඔක්කොම හිතන්නට. ඒක වැරදි. එනිසා ඒ උත්සාහය කරන කෙනෙකුට ඒ විදිහේ වැරදි අනුශාසනයක් කළ යුතු නැහැ. යහපතක්මයි යහපතක් සිදු කරගත හැකි දෙයක්ම කිය යුතුයි. නිසා කියන්නට ඕන උත්සාහ කරන්න. උත්සාහ කළොත් ලබාගත නොහැකි කිසිවක් නැහැ. ඉතින් උත්සාහ කළා කරන්නේ හොඳ දෙයක් පිළිබඳ වූ උත්සාහයක් නම් ඒක નિરර්ථක නෑ. ඒක අර සමහරු කියන විදිහට ගඟට ඉනි කැපුවා වගේ නෙවෙයි. එහෙම වන්නේ. ඒකද පාරමිතාවක් වෙනවා සමන්ට. භාවනාමින් කරන්නේ ප්‍රඥා වර්ධනය. නුවණ වැඩිවීම. ඒ නිසා එය ප්‍රඥා පාරමිතාවද. දැන් අනිත් සියලුම පාරමිතාවන්ට වඩා මේ මාර්ගඵලාදි ගමයට උපකාරක පාරමිතාව තමයි ප්‍රඥා පාරමිතා. ප්‍රඥාවෙන් ඒ කරන්නේ. ඒ ආර්ය ශ්‍රාණික මාර්ගයේ යෙන සම්මා දිට්ඨියයි කියනු ලබන ප්‍රඥාව තමයි මේ මාර්ගාංගයන්ගෙන් උසස්ම මාර්ගාංගය. අග්ගමක්ඛායති බුදුරජාණන් වහන්සේ එහෙමම වදාරනවා. එයයි ප්‍රධාන. අනිත් ඒවා අප්‍රධාන. ඒ අප්‍රධාන වුවත් ඒවායේ උපකාරයේ ප්‍රඥාවට ලැබෙන්නට ඕන. ඒ නිසා ප්‍රඥාව දියුණු කිරීම පිළිබඳව කරනු ලබන කවර ක්‍රියාවක් වත් નિરර්ථකයි කියලා දක්වන්නට බෑ. ශාසනයෙහි උගන්වන ප්‍රඥාවයි කියන්නේ දුකක් දුක ඇතිවීමේ හේතුවක් නිවනත් නිවනට මඟක් කියන මේ චතුරාර්ය සත්‍යයන් අවබෝධ කිරීමේ නුවණටයි. ඒ නිසා යෝ අත්තං උච්චිතෝ සන්තෝ අනත්තමනුසාසති තමන් යහපතක් අර්ථයක් සිදු කර ගැනීම සඳහා උපදේශක් අනුශාසනයක් යමකගෙන් බලාපොරොත්තු වේද ඒ තැනැත්තා තමන්ට අනර්ථයෙන් අනුශාසනා කරනවා ඒක අනිත් පැත්තකුත් උන්නම් කියත හැකි අපිට පුළුවන් කෙනෙක් උවමනා කරනවා මේ ජීවිතයේදී Taman සෑහෙන ධනයක් ඇති කෙනෙකු හැටියට දිනුවන්න. දිනුවන්න. ඒ නිසා එබඳු ධනයක් ඇති කෙනෙකුගෙන් නහෝ ඔහු ගිහින් අහනවා. මාත් කැමතියි. අපි ඊතරම් කාලයක් ජීවත් වෙන්නේ නැහැ. අපේ ජීවත් වීම බොහොම සුළු කලක්. ඒ කාලය තුලදී සෑහෙන ධනයක් ඇතිව ඒ අමුදරු ආදී මේ බොහොම සපවත් ජීවිතයක් ගත කරන්නට හැකි වෙන පරිදි ධනයක් ඇතිව වාසය කරන්නට මම කැමතියි. මේ තමුන්නාංශ නැත්තම් ඔබතුමා එහෙම ධනවතෙක් වෙලා සිටිනවා. මේ ධනෙ උපයන හැටි එහෙමත් කියන ධම්ම ඇති. ඒ නිසා මට යමක් කියලා දෙන්නට. ඔහු කීවොන් මේ දැන් තියෙනවා නේද අර කැසිනෝ කියලා. යම් දේ ඒ වාට ගිහිල්ලා සෙල්ලම් කරන්නේ ටොම්බෝලා ගන්නේ එහෙම නැත්නම් ස්වීප් ගන්නේ කියලා එහෙම කිව්වොත් ඒක අර්ථයෙන් අනුශාසනා කිරීමක් වේද නැහැ එහෙම වෙන්නේ නැහැනේ එහෙම නැත්නම් කිව්වොත් මේ දැන් බොහොම හම්බ කරන්නට තියෙන දේශිව මාර්ගය මේ අර ඩ්‍රග්ස් කියලා තියෙන මොනවද ඒවට කියන්නේ මත්ද්‍රව්‍ය නවුව ටිකක් විකුණන්න පටන් ගන්නයි නැත්නම් කොහෙන් හරි ගංජා ටිකක් කරලා ඕවා ගුලි කරලා සතුටිභාගාමී දුන්නත් කමක් නැතේ කුටි මේකක්. ලක්ෂපතියෙක් වෙන්නට පුළුවන් සුළු කලකින් කියලා. එහෙම නැත්නම් හොරා රක්කු විකුණන්නේ. එහෙම කියන අය වෙතෝ ඒ අය අර්ථයක් ගැන යහපතක් සිදු කර ගන්නා ආකාරය ඇසුවම අනර්ථයෙන් අවවාද කරන අය අනත්තං මනුසාව පටිච්චන්නේන මන්තේති පංජඤ්ඤා වසලෝ ඉති ඊළඟට Taman ඒ පිළිබඳව කිය යුතු ඒ අර්ථය යහපත සිදු කර ගන්නට අනිත් පුද්ගලයාට කළ යුතු කළ හැකි දේවල් සියල්ලම එලිදරව් කරන්නේ නැහැ. ඒවා සංගවාදනයි. දැන් අර තියෙන්නේ මේ මේ ඔය නොඑක් දෙනා වෙදකම් ආදිය සංගවාගෙන සිටින්නේ කාටවත් දෙන්නේ නැතුව ඔවුන් සමගම මැරිලා යන්නේ ඒවා. අන්න ඒ වගේ එල්දරව් කරන්නේ නැහැ. පටිච්චම්මේන මං සංගවාගෙනයි කියා දෙන්නේ. බණක් ගැන ඇහුව ධර්මයේ කියනවා. එතකොට හිතෙනවා මොහොත මේ මා දන්න ඔක්කොම කියලා දුන්නොත් මගේ තත්ත්වය මොකක්ද? Taman ඉන්නේ ආචාර්ය තත්ත්වේ මුදුනා වෙලා ඒක නිසා ටිකක් කියනවා. කිය යුතු ඔක්කොම කියන්නේ නැහැ ඒවා ටිකක් හංගගෙන ඉන්නේ. එහෙම දැන් ධර්මයේ පිළිබඳව නම් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මොකක්ද නැtei කියලා? ගුරු මුෂ්ටි කියලා. ගුරු මුෂ්ටිය. ඒක තමන්ට තියාගෙන ඉන්නේ. ඒක කාටවත් දෙන්නේ එහෙම එකක් නැහැ. ඒ නිසා කිසිවක් සංගවා නොදන්න නොගෙන ඒ තනත්තාගේ යහපතට හේතු වන දේ නොසංගවා කියාදී. එහෙමයි කරන්නට ඕන. නමුත් එහෙම නොකරනවා නම් ඒ තනත්තා අනර්ථයෙන් නම් අනුශාසනා කරන්නේ කිය යුතු දේ සංගවාගෙන නම් කියන්නේ දැනගන්නේ හිතම වසල ඒක කියලා. සංජඤ්ඤා වසලෝයි. යෝකත්වා පාපකම් කම්මං මාමං ජඤ්ඤාති ඉච්ඡති. යෝ පටිච්ඡන්න කම්මන්තෝ සංජඤ්ඤා වසලු ඉති. දැන් ඒකට අසු නොවිය හැකි සමහර පුද්ගලයන් නම් ඉන්නට බැරි නැත්තේ නෑ ඈ යෝ කତ୍වා පාපකං කම්ම යමෙක්තෙම පව්කම් කොට මා මං දඤ්ඤාති ඉච්ඡති මා මේ පව්කම කළයි කියලා කවුරුවත් නොදැන ගනිවා කියලයි තමන්ගේ ප්‍රාර්ථනාව. යෝ පටිච්චන්න කම්මන්තු ඒ විදිහේ රඟවාගත්ත ක්‍රියා ඇති තැනැත්තේ සංජඤ්ඤා වසලුනි මං කියවේ සමහරුන්ට එහෙම කරන්නට උවමනක් නැහැ වර්තමානයේ රහසින්වත් වුණ කරන අයත් ඉන්නවා වර්තමානයේ එහෙම අයත් ඉන්නවයි කියලා අපට සමහර හාමුදුරුවන්ගෙන්ම අහන්නට ලැබෙනවා. නරුණු අයගේ ಗುಣ කියනකොට මේ නිත්‍ය නිතර නිත්‍ය පංශේ පොහොය අතසේ සමාදන්ව රැකී අය අය කියන්නේ නරුණේ කොටින් කියනවා නම් රහසින්වත් පව් නොකරන්නේ කියලා. ඒ කිව්වේ අරහන් ගුණය. ඇති කෙනෙක් කියනවා එක වෙන වචන වලින් කියලා තියෙනවා. ඉතින් ඒක මේ ධර්මයට ශාසනයට තමන්ට කරගන්න යහපතක් නම් ඒක පුද්ගලයෙකුට කරන නින්දාවක් වන්නටත් පුළුවන්. ඒ නින්දා කිරීමේ තියෙනවනේ ක්‍රම දෙකක්. එකක් කෙනෙකුන්ට කෙනෙකුන්ව පහත් කොට කතා කරනවා. ගුණා බල්ලා ඌරා ඒ විදිහේ නිර්සප්ප එහෙම පහත් කරලා සමහර විට කතා කරන ආ ඔබ මහ රජුරුවනේ ඒ විදිහට කතා කරන උසස් කරලා ඒත් නින්දාවක් කරන්නේ ඒ වගේ නින්දාවක් කිරීමට කර කතාවක් දන්නේ නැහැ කොහොම හරි මේ මේ පව්කම් කොට මා පව්කම් කළ කෙනෙක්යි අන්‍යෝ දැන නොගනිත්වා. ඒකයි සාමාන්‍යයෙන් පව් කරන අයගේ ස්වභාවය. රහසින් පව් කරන අය කියන්නේ ඒක. නමුත් රහස් පව් කිරීම පිළිබඳ රහස් නම් නැහැ කියලායි බුදුහාමුදුරුවෝ අදහන්නේ. නත්ති ලෝකේ රහෝ නාම පාපකම්මං අකුබ්බතෝ අත්තා තේ පුරිස ජානාති සච්ඡං වා යදිවා මුසා පව් කිරීම සම්බන්ධව කෙනෙක් කරන පව් පිළිබඳව රහසක් නම් නැත. ලෝකේ වෙන කවුරුවත් නොදැන ගත්තාම අත්තා කියේ තමන්ගේ හිත. එම්බා පුරුෂය ඔබගේ හිත දන්නවා ඔබ මේ කරන්නේ ඇත්තක්ද බොරුවක්ද කියලා. සත්‍යං පායති වාමසා. එපමණක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ වදාරන ලෝකෙහි සිටිනවා ඊට දුර සිටද දැකිය හැකි අය සුවිදූර විදුනීයෝ කියලා කියනවා. ඒ దేవතාව දෙවිවරු තවත් irdimatun පිළිබඳව මහන්සි වදාරනවා සුවිදූර විදුනීයෝ. තේ දුරතෝපි පස්සන්ති ආසන්නාපින දිස්සන්. ඔහු දුර සිටද අපව දකි. අප ළඟටම ඇවිත් සිටියත් ඔවුන්ව අපට නොපෙනේ. ඔවුන් හිතනවා ඔවුන් මේ මේ පුද්ගලයාගේ පාපක්‍රියා දුටු කල්හි දැනගත් කල්හි ඔවුන් කියනවා ඔවුන් අතර කතා වෙනවා බලන්න අර පුරුෂයා තමා මේ විදිහේ පිරිසුදු කෙනෙක්යි ලෝකයාට ප්‍රකාශ කරමින් සිටියත් ඔහුගේ ක්‍රියාකලාපය කොයිතරම් අපවිත්‍රද ඔහුගේ සිතෙහි පවතින අසුචි සංකස්සර සමාචාරෝ කියලා වදාළ දක්වනවා අසුචි කියන්නේ අපවිත්‍ර අසුචි සංකප්තර සමාචාර. ඒ කියන්නේ අපිරිසිදු ගඳ ගහන දේවලින් පිරුණු සිතක් ඔහුට තිබෙන්නේ කියලා. කියන්නේ නපුරු දෙයක්, නරක දෙයක් සිතමින්, කියමින්, කරමින් සිටින කෙනෙක් කියලා ඒ අය දැනගන්නවා මොහු පිළිබඳව සමහර විට කොහොම ඇසුරු කරන්නන් දැන නොගත්තා. එහෙම වදාරනවා. බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙනවා. ඒ නිසා පව්කම් කරලා ඒ පව්කම් කිරීම අන්‍යෝ දැන නොගනිත්වා කියලා පුතන එක නෙවෙයි. අප උත්සාහ කළ යුත්තේ පව්කම් නොකර සිටින්න. බලවත් පරිශ්‍රමයක් උත්සාහ කරන්න. ඊට අවස්ථා නොදෙන්නට ඕන. සමහර විටක අවස්ථාවක් ලැබුණු කලෙහි පවට වැටෙන්නට පුළුවන්. එබඳු අවස්ථාවලින් වළකින්නට ඕන. එබඳු අවස්ථා සමහරු මේ පව්කම් කිරීමට කැමති අය ඒ අවස්ථා සොයා ගන්නවා. එහෙම නෙමෙයි. Tamanට ලැබෙනට ඉඩකඩ ඇති ඒ අවස්ථාවන්ගෙන් Taman වෙන් වෙන්නට ඕන, පසුබහින්නට ඕන. පවට බිය ඇති කෙනෙක්. එහෙම නැත්නම් ලැජ්ජා බය නැති වූ කල්හි ඕනතරම් පව් කිරීමට අවස්ථා සලසා ගන්න. කරන්නේකයි අන්‍යෝන්‍ය නොදැන ගනිත්වා කියා සුතන එක නෙවෙයි. ඒවා සංගවාගෙන ඉන්න එක නෙවෙයි කලිත්තේ පව්කම් වලින් වළකින එක. ඒත් පව්කම් සිදු වුණාම ඒක Taman දිගන්නට ඕනේ. ඒක පාප කර්මයක්. සමහර හිතන්නේ පාප කර්ම Tamanගේ උසස් ක්‍රියා කියලා. Tamanගේ එඩිතර ක්‍රියා, වීර ක්‍රියා, අන්‍යයන්ට කළ නොහැන ක්‍රියා කියලා හිතනවා. කලේ පව්කමක්. ඒක Tamange සූරකමකක් සත්කමක් කියලා හිතනවා. එහෙම සිතන අය පව්කම් කරන්න එහෙම හිතනවා. ඒ එහෙම නෙවෙයි පව පවක්මින් වශයෙන්ම පිළිගෙන කළ යුතු තිබෙන්නේ එබඳු පවක් සිදු වුණා නම් මින් පසු ඉබන්දක් කවදාවත් නොකරමි කියන බලවත් අදිෂ්ඨානයක් ඇති කරගෙන ආයති සංවරයෙහි පිහිටීමයි නැවත එවන්නක් නොකරමි කිය. ආයත සංවරේ පිහිටීමයි කළ යුත්තේ. එහෙම නැත්නම් පව්කම් කොට ඒ සංගවාගෙන සිටින කෙනෙක්. වසලේ. ඉතින් ඒ වසල වාදය කාහටද මේ මේ ගිහි වූ අපිට විතරක් නෙවෙයි බුදුහාමුදුරුවෝ වදාරන්නේ. කවුරුන් හෝ එතකොට ගිහි පැවිදි බෙහෙදය මෙතෙන්ට එන්නේ නැහැ. මෙතෙන්ට එන්නේ නැහැ මේ පිළිතුන් දානවා භික්ෂුන් වහන්සේ වරද කියන ඒවා උන්වහන්සේට තියෙන ඇබැත් කියලා. ආපත්‍ති කියන්නේ ඇබැත්. ඒවා ගරුකාපත්‍ති, ලහුකාපත්‍ති කියලා දෙකක් කොටස් දෙකක්. ගරු කියන්නේ බොම වර වරද, ලහුකාපත්‍ති කියන්නේ සුළු වරද. ඒ ගරු වරද වලින් ප්‍රධාන හතරක් තිබෙනවා. ඒ හතරින් එකකට අහු වුණොත් වික්ෂුන් වහන්සේ නමක් උන්වහන්සේගේ මහානකම නැතුව යන උපසම්පදා භික්ෂුවක්ය කියලා තවදුරටත් ඉන්නට බැරි වෙනවා පරාජිකා හතර මෛත්‍රණ සේවන පරාජිකාව අදත්තාදාන පරාජිකාව මනුෂ්‍ය විග්‍රහ පරාජිකාව උත්තරී මනුෂ්‍ය ධර්ම පරාජිකාව කියන මේ හතරින් එකකටපත් වුනොත් ඒ භික්ෂුවට මහානකම නැහැ. Taman සිවුරු පොරවාගෙන සිටින්නට පුළුවන්. එහෙම හිටියොත් භික්ෂු කෙනෙකුට අයිති දේ සිව්පසේ දායකයන්ගෙන් ලබා ගැනීම හේතු කොටගෙන Taman සිදු කරන්නේ මහා වරදක්. මහා වරදක්. ඒ නිසා ඒ එබඳු භික්ෂුවකට කළ හැකි දෙකයි තිබෙන්නේ. එකක් මහානකම එහෙම පිටින්ම අත්හැරලා ගිහියෙකු වනවා. එහෙම නැත්නම් දිවිහිමියෙන් සාමණේරයෙකු හැටියට කල් ගෙවන එක. ඉතින් කවුරු හරි එහෙම සිදු වෙලා ඒ කාටවත් කියන්නේ නැතිව සංඝවාදෙන Taman භික්ෂුවක් හැටියට ප්‍රතිඥා දෙමින් සිටිනවා නම් මේ වසල කතාව උන්වහන්සේටත් සාධාරණයි. ඊළඟට මහන්සේගේ තිබෙනවා කෙලෙස් සංඝාදිශේෂ සංඝාදිශේෂ 13ක් අර ගර් ඒ පරාජිකාවන්ත පමණක් දෙවෙනි වෙනවා ඒත් මහානකම නැති වන්නේ නැහැ ඒ හේතු කොටගෙන එහෙත් පිරිසිදුකම ලබන්නට ඕන නැත්නම් සංගවාගෙන සිටි තරමට ඒ වරද මහත් වෙනවා එවැනි වරදි 13ක් තිබෙනවා. ඒවා එකකට හෝ පැමිණ. පැමිණ එය සංගවාගෙන සිටිනවා නම් ඒ භික්ෂුවද මේ වසල කතාවට ඇතුළත් වෙනවා. ඒ විදිහට මහන්සලා පිළිබඳ. ඒ නිසා තමයි මහන්සලාට තිබෙනවා ඒ ත්‍රිසුදුකමක් ලබන්නටම බැරි වැරදි හතර තමයි අර මුලින් කිව්වේ. අනිත් ඒවා පිරිසිදුකම ලබන්නට පුළුවන්. නමුත් ඒ සඳහා බුදුරජාණන් වහන්සේ වනවාපි වෙන ඒ ප්‍රඥාප්ති පිටක. ඒ පිරිසිදුකම සංඝයාගෙන් ලබා ගන්නට තිබෙන Taman පිරිසිදු මහණකෙයි කියා. ඒ භික්ෂුන් වහන්සේලාට සංඝයාට එකතු වන්නට පුළුවන්. බව ඒ භික්ෂුන් වෙතින්ම ලබන්නේ. ඒවට කියන ඔය මානත පිරිවෙස් සමාදම් වෙනවයි මානත පුරනවයි අවසානයේදී ඒ සංඝයා එකතු වෙලා විනය කර්මයක් කිරීම වශයෙන් කරන අභාහන කර්මයක් කියලා ඒකට නැවතත් සංඝයා අතරට ගන්නවා. සමහර වැරදි තිබෙනවා ඒවා සිදුවුණු සිදුවුණු අවස්ථාවලදී කියලා පිරිසිදු වෙන්නට ඕන. දේශනාගාමිනී ඇරත් කියලා කියනවා. ඒ වගේ ඒවා සංගවාගෙන සිටියෝ. දැන් මා අසා තිබෙන කාරණයක් එක භික්ෂුන් වහන්සේ නම භාවනා කරන්නට ගියා කාරණා. ගිහින් හම්දුරු හොඳට භාවනා කළා. භාවනා කරලා ඒ භාව ඒ හම්දුරුවන් ලැබපු දියුණුව පරිදි එක සංදිස්ථානයකට පැමිණා. ඉන් එහාට යන්නේ නැහැ. යන්නේ නැහැ ඊට එහාට යන්නට බැරි වුණා අය හම්බුවා. ඉතින් අහලා තිබෙනවා මේ මොකද මේකට කාරණේ මේ මොකක් හරි වරදක් තියේද කියලා. සීලය පිළිබඳ යම් කිසි වරදක්. ඒ හම්බුව පිළිගන්නලු. සීල් පිළිබඳ වරදක් තියෙනවා. ඉතින් ඒ ආචාර්ය හම්බුව කර්මස්ථානාචාර්යවරයා කියලා කියනවා. එහෙනම් ආපහු පන්සලට යන්න ගිහිල්ලා නායක හාමුදුරුවන්ට කියන්න මේ වර්ග පිළිබඳව කියලා ඒ පිරිවෙස් සමාදන් වෙලා මානක පුරලා අබ්බාහන කර්මය සිදුකොට ඒ පිරිසිදුකම ලබාගෙන ආපසු එන්න. එතකොට මේ භාවනාව කරගෙන යන්නට පුළුවන්. ඉතින් මේ උපහාමුදුරන්ට ගිහිල්ලා මේ කාරණේ කිව්වම ඒ හාමුදුරුවෝ මේ Tamange ගෝලයාගේ පිරිසිදුකම ගැන නෙවෙයි කලකලා තියෙන්නේ. මේ ලැජ්ජාව ගැනයි කියලා තියෙන්නේ. කිව්වලු මොන ලැජ්ජ නැති වැඩක්ද ඔහි නිකන් ඉන්නේ කියලා. ඉතින් ඒකෙන් වෙන්නේ කොයිතරම් අපරාධයක්ද? Taman කරපු ලොකු වරදක්. මෙන්න යෝ අත්තං කුච්චිතෝ සම්තෝ අනත්ත වනුසාසු අර්ථයක් කරගන්නටයි මේ ගීල ඇහුවේ. අනුශාසනය මොකක්ද? අනර්ථයක් පිළිබඳ අනුශාසනය. දැන් ඒ හාමුදුරුවෝ ඒ පිරිසුදුකම ලැබුවේ නැත්නම් ඒ වරදින් වරදටපත් භික්ෂුවක් හැටියටයි කවදා හරි අපවත් වන්නේ. ඒ කවුරු නිසා තමන්ගේ ආචාර්යවරයා නිසා තමන්ගේ ආචාර්යවරයා කොයිතරම් කනගාටුදායක සිද්ධියක්ද දැන් ඒ හාමුදුරුවෝ භාවනා කිරීමෙහි අභිලාෂය ඇති කෙනෙක්. භාවනාවෙන් දියුණුවක් ලබන්නටද පුළුවන් කෙනෙක්. සීලය පිළිබඳ තමන් වරදකට පත්ව සිටින බවත් තේරුම් ගත්ත කෙනෙක්. එහි පිරිසිදුකම ලබා ගැනීමටත් කැමැති වුණු කෙනෙක්. ආචාර්යවරයාට ගිහිල්ලා කිව්වේ නිසා. නමුත් ආචාර්යවරයාගෙන් ඊට සුදුසු අනුශාසනයක් ලැබුණේ නැහැ. ඉතින් කුමටද ඒ බඳු ආචාර්යවරු? ඉබන් දෙකූ ආචාර්ය තත්වෙහි සබා ගන්නවට වඩා ආචාර්යවරයෙකු නැතිව සිටින එක හොඳයි. මොකද ඒ ආචාර්යවරයෙකු නැත්නම් ඒ වරද Tamanට සිදුවන්නේ නැහැ. ඒ කියන්නේ තව වෙන සුදුසු කෙනෙකුට කියලා පුළුවන් මේ තත්ත්වයක. මේ ආචාර්යවරයා සිටින නිසා මේ. ඒ නිසා කවදාවත් ඇත්ත තිබියදී බොරුවකින් සංග්‍රහ කරන්නට එපා. පාඩ. අපි ඉගෙන ගන්නට ඕනේ ඒක. කවුරුන් හෝ කරන වරද වරදක් නොවේ කියලා ඒ තැනත්තාට වුණත් කියන්නට නරකයි. ඔහුගේ මූණ, ඔහුගේ හොඳ හිත ලබා ගන්න. වරද වරදක් බව පෙන්වන්න. වරද වරදක් බව පෙන්වන්නට ඕනේ. ඒකයි ධර්මය. ධර්මයේ. එහෙම නැත්නම් යම් යම් මේ අර ඡන්ද දෝෂ භය මෝහ කියන ඒ සතර අගතියට ගිහිල්ලා අගතිගාමීව ඇත්ත නැත්ත කිරීම නැත්ත ඇත්ත කිරීම කාහට හොඳ වුණත් බෞද්ධයෙකුට නම් සුදුසු නෑ මක් නිසාද බුදුරජාණන් වහන්සේ ඇත්ත ගරු කළ උතුමේ වහන්සේ බුදු වුණාට පසු පමණක් නෙවෙයි බෝධි සම්භාරයේ පුරණ කාලේ වහන්සේ බොරුකාරයෙක්ව හිටියේ නැහැ. බොරුකාරයයි කියන එක මහා භයානක එකක්. උන්වහන්සේ බොරුකාරයෙකුව හිටියේ නැහැ නේ. උන්වහන්සේ අතින් සිදු වුණු වරදී සමහර විටක කිව්වා නම් තමන ඇසුරු කළේ රජකුමාරට කිව්වා නම් නෑ මහරජා මේ කවුරු හරි ගොතපු බොරුවක් මේක මම ඒ බඳු වරදකට සම්මුන්නේ නැtei කියලා රජුරු ඒ කාන්තියෙන්ම පිළිගන්නවා. පිළිගන්නවා. ඒ තරම් විශ්වාසවන්තයි. එහෙත් බෝධිසත්වයෝ ඒ බඳු බොරුවක් කිව්වේ නැහැ. අරදේ මගේ අතින් ඒ වරද සිදු වුණා. කියලා. ඒ ඇත්ත කිව්වා. අනේ ඒ නිසා ඒ යමෙක් පව්කම් කොට මා පව්කම් නොකරන්න එකයි නැත්නම් පව් කරන්න එකයි අන්‍යෝ දැන නොගනීවා කියන එබඳු සිතක් ඇති කරගන්න නෙවෙයි පව්කමින් හැමතිස්සෙම දේරෙන්නට ඕනේ වලකින්නට ඕනේ යම්කිසි වරදක් සිදු වුණා නම් ඒ වරද Taman පිළිගෙන ඊට ප්‍රතිකර්ම කරගන්නට යෝවේ පර කුලං ගන්්වා බුද්ධාන සුචි භෝජනං ආගතං නප්පටි පූජේති පඤ්ඤා වසලෝහිති අන්නේ කුජේ Tamanගේ ඥාතියෙකුගේ Tamanගේ මිත්‍රයෙකුගේ ඒ විදිහේ ගෙදරකට ගිහින් ඒ ඥාතීන් මිත්‍රයින් පවත්වන භෝජන සංග්‍රහ ආදිය Taman භුක්ති විඳලා හොඳ ආහාර පාන යන්ගෙන් Taman ඒ අවස්ථාවේදී යැපිලා ඒ Tamanට ඒ බඳු සංග්‍රහ කළ අය නැවත Tamanගේ ගෙදරට පැමිණි කල්හි ඔවුන්ට ආදරයෙන් ඒ බඳු සංග්‍රහ යමෙක් නොකරන්නේ නම් සංජඤ්ඤා වසලෝ එතෙමේ වසලේකයි දැනගන්නේ ඒ කීවේ දැන් හැමදෙනාටම එකාකාර සංග්‍රහයක් කරන්නට බෑ ඒක කවුරු දැනගන්නට ඕන කරුණක් නේ හැම දෙනාගේම වත්කම් එක සමාන නොවේ. ඒ තම තමන්ගේ වත්කම් අනුව ඒ ඥාති මිත්‍ර සංග්‍රහ කෙනෙකුට කළ හැකියි. එහෙම සංග්‍රහ Taman ලබාගෙන ඒ අය Tamanගේ නිවසට පැමිණි කල්හි ඔවුන්ට කවර හෝ සංග්‍රහයක් නොකරන්නේ නම් අර තරමින්ම කරන්නට බැරි විය හැකියි. එහෙම වුණොත් Tamanට සමහර විටක ණය වෙලා ඒ සංග්‍රහ කරන්නට වන්නේ. එහෙම නෙමෙයි. එහෙම සංග්‍රහ නොකරන්නේ. වසලේකයි දැනගන්න. නිසා ඒ ඒකෙන් ඒක මොකක්ද? එතන පෙන්නනවා නේද ඒක? කෘතගුණ සැලකීමක් නේ. කළගුණ සැලකීමක් නෙමෙයි. Tamanට සංඝා කළ කෙනෙක් නේ. ඒතනත් ආවම කොහොමද Taman නොසලකා හරි? ඒ නිසා සංඝා කළ යුතුයි. Tamanගේ පැත්තේ ගැළපෙන පරිදි යෝවේ කරකුලම් ගන්නවා බුද්ධාන සුචි භෝජන සුචි භෝජනං කියලා කියනවා. සුචි භෝජනය කියන්නේ පිරිසුදු බොජුන් කියන්නේ. ආහාර පාන ආගතන් නප්පටි පූජේති ඔවුන් ආපසු තමන්ගේ නිවසට පැමිණි කලෙහි නප්පටි පූජේති පෙරලා තමන් ඔවුන්ට මේ සලකන්නේ නැහැ සංජඤ්ඤා වශයෙන් යෝ බ්‍රහ්මණං සමණං වා අඤ්ඤං වාපි වනිබ්බකං මුසාවාදේන වංචේති සංජඤ්ඤා වශයෙන් යමෙකු බ්‍රාහ්මණේක් හෝ ශ්‍රමණේකු හෝ අඤ්ඤං වාපි වනිබ්බකං අඤ්ඤ ඒ යාචක තත්ත්වෙහි සිටින යම් කෙනෙක් හෝ මුසාවාදේන වංචේ මුසාවාදයෙන් රවටනවා නම් මම මා ළඟ දැන් නැහැ අසුවල් වල අවස්ථාවේදී දෙන්නම් ආදි කියලා එහෙම දෙන්නෙම නැහැ රවටනවා ගුරුවෙන් ඒ ඒ අවස්ථාවේදී ඒ තනත්තාගෙන් බේරෙන්නට බොරු කියන. සංජඤ්ඤා වසලෝයි. ඉබඳු කෙනෙක් වියනම් ඒ තනත්තා වසලේකයි දැනගන්නේ. ඒ කොටින් කියනවා නම් මෙතන පෙන්වන්නේ ඒ ශ්‍රමණේකු බ්‍රාහ්මණේකු හෝ වෙනත් අන් කෙනෙකු බොරුවෙන් රැවටීම බොරුවෙන් රැවටීම වසලේකු වීමට කාරණයක්. යෝ ධාත්මනං සමනං වා භත්ත කාලයේ උපත්ිතේ රෝසේති වාචා නචදේති පඤ්ඤඤා වසලෝයි ඇතම් අවස්ථාවකදී එහෙම ශ්‍රමණ බ්‍රාහ්මණයින් තමන් ආහාර පාන ගන්න අවස්ථාවලදී තමන්ගේ නිවසට පැමිණෙන. ඒ ඒ අවස්ථාවේදී රෝසේති වාචා වචනෙන් එයාට බනිනවා. බනිනවා. බනිනවායි කියන්නේ සමහර ඉන්නවනේ මොකෝ හිඟා කන්න කියන්නේ. නරකද රස්සාවක් කරගෙන කෑවද? එහෙම කිව්වනේ අර බුදුරජාණන් වහන්සේටත් කිව්වේ අර මම මම මේ වපුරලා ඊළඟට අස්වැන්න මෙලාගෙනයි කන්නේ. ඇයි ඔබටත් බැරි එහෙම කරන්න? ඒ සමහරු ඊටත් වඩා නපුරු විදිහට ඉතින් එහෙම නෙමෙයි. Tamanට යමක් දෙන්නට පුළුවන් නම් දෙමෙයි. එයාට රොස්පරොස් සර පරුස වචනෙන් කතා කරන එක සුදුසුයි. හැබැයි සමහරුන්ට මතක් කර දුන්නට වරදකුත් නැහැ. ඔවුන්ගේ තත්ත්වය. එවිට ඔවුන්ගේ රොස්පරොස් අහන්නට උනත් ලෑස්ති වෙන්නට ඕනයි. මට එහෙම සිද්ධීන් මතකයි මා පිළිබඳව. මුදල් ඉල්ලගෙන ආපු දසසිල් මෑණි කෙනෙකුගෙන් මම දවසක් ඇහුවා. ඒ ආවේ තවත් කෙනෙකු එක්ක. මම ඒවා දසසිල්ද සමාදන්. දැනගෙන ගියා. දසසිල් සමාදන් වෙලා ඉන්නේ කිව්වම මම ඇහුවේ ඉතින් මං මුදල් දුන්නොත් ඒ මෑණියන්ගේ 100ක් කැඩෙනවා. ධාත රූප පටිඝාන ධාත රූප රජිත පටිඝාන වේරමණී සික්ඛාපදං සමාදියා. ඒ දසසී කියන එක මේ මේ ඒ දසසී මෑණියේ කියලා කියන්නට බෑනේ. දසසී නැතිව දසසී කියන්න බෑ. දසසිල් නැතිව දසසිල් කියන විට තව සීලයකුත් කැඩෙනවා. බුරු කීවත් වෙනවනේ. එතකොට අටයි. ඒකත් තව ඉතිරියේ දන්නේ යහත යනකොට. ඒකන්න ඒ නම නෙවෙයිනේ ඕන කරන්නේ. නම නෙවෙයි සීලය. ඒක නිසා පරිස්සම් වෙන්න. ඉතින් ඒ ඇහුවේ මතක් කර දුන්නේ තවත් එහෙම අවස්ථාවක් වුණා. ඒ අනුරාධපුරේ සීමා බෝධින් වහන්සේ ළඟ. ඒ මේ සිවුර වගේමයි හාමුදුරුවෝ සිවුර වගේ ඇඳගෙන ඉන්නේ. ඒ ඒකත් මේ වර්තමානයේ ගෝවිච්ච එකක්. ඉස්සර දසසීමානිවරු දසසීල් රැක්කයි. ඒ රකින්නේ ගිහි දසසීලයේ මහානකමක් නෙවෙයි. ගිහි ආය කියන එකනාව හඳුන්වන්නේ ඕදාත වසනා කියන. ඕදාත වසනා කියන්නේ සුදු අඳින්නෝ කියන්නේ. ඕදාත වසන. ඒක වෙන් කරන්නේ අර කසට වස්ත්‍ර අඳින්න. කියන්නේ කාසාවන් ගහිත්වා කියන කාසා වස්ත්‍රය කියන්නේ ඒ භික්ෂුන් වහන්සේ ශ්‍රමණයන් හඳුන්වන්නට කසාවන් වස්ත්‍ර පුරවන්නේ. ගිහියන්ව හඳුන්වන්නේ ඕදා ඊට ප්‍රතිවිරුද්ධ දෙයක් දැක්වීම වශයෙන් ඕදාත වසන. ඉතින් ඕදාත වසන ගිහියන් දසසීලුණත් පෙරවිවේ සුදු සුදු ඇඳේ. සුදු ඇඳේ. මා දැකලා තියෙනවා එහෙම සුදු ඇඳින දසසිල් අය දැකලා. පසු කලෙක මේ කහ පාට අඳින්න පටන් ගත්තා. ඉතින් සමහරු කහ වස්ත්‍රය සුදු මේ උඩට අඳින සුදු 70ක් ගන්න. එහෙමවත් වෙනස පේනවා. සමහරු එහෙම නෙවෙයි ඒ ඇඳුමත් ඒකත් කහපාටට. ඈත ඉඳලා බලන විට භික්ෂුන් වහන්සේ නමක් වඩිනවා වගේ පේන්නේ. දුරට පේන්නේ එහෙමයි. ඒක ඒ කවුරු හරි ඒ ගැන සලකා නොබලනවා විය හැකියි. ඒ නැත්තම් ඒ ඉඩාරනවා වෙන්නට පුළුවන්. නමුත් සුදුසු නෑ. භික්ෂුවගේ දේශය තව කාහටවත් ගන්නට බෑ. එහෙම ගන්නවා නම් ඒක භික්ෂු වේශය හොරා ගැනීමක් වෙනවා. එහෙම ආයත කියනවා ලිංගත්ථේනකේ කියලා. එහෙම ලිංගත්ථේනකයන්ටත් දැන් වර්තමානයේ සලකනවා බොහෝ. ලිංගත්ථේනකයෝ කියන අය ඒ අයගේ ගෝල බාලයන් හදාගෙන වාසය කරමින් ඉන්නවා. මේ ගිහි උපාසක උපාසිකාවන්ගෙන් ඒ ආධාර උපකාර පින්ඩ මේ දාන මාන ආදිය ලබාගෙන වැඩි දුර නෙවෙයි අපවාසය කරන නුගේගොඩ අස්සල රත්න පිටියේ කියන ඒ ගමේ විශ්වවිද්‍යාලයේ අස්සල ඉන්නවා Tamanම මහාන වෙච්ච සාදු කෙනෙක්. ඒ තැනත්තා වෙත මහාන වෙච්ච භික්ෂුණීනුත් ඉන්නවා. භික්ෂුණී දෙපැත්තක ඉන්නේ. ඉතින් ඒ අය මට දවසක් කෙනෙක් අඳ ගැහැව්වා. කිව්වා මේ එන්නේ කියලා එතෙන්ට යන්න. මගෙන් ගෙන් ඇහුවා ගිහිල්ලා නැද්ද කියලා. එයා ඉංග්‍රීසියෙන් කිව්වේ hermit life කිව්වා. <laughs> hermit life ඈ මම මම කඩේ කිව්ව වෙලාවේ ඒ කතා කියන බඩුවක් ගන්න කියලා. මම ඒ වෙලේ මොනවද කිව්වේ නෑ එයාට. ගාන්න යන්නේ. මම දන්නවා ඒ තැනත්තා ගැන මම අහලා තියෙනවා. එයා හිටියේ උත්තම සාදු කෙනෙක් කියලා. උත්තම සාදු කියලා ශාස්ත්‍ර කියපු මිනිහෙක්. බත්තර මුදේ. එයා දැන් Tamanne මහාන වෙලා භික්ෂු පිරිසක් භික්ෂුණී පිරිසක් එතන ඇති කරගෙන ඉන්නේ. ඉතින් ගම්පා ආදී පළාත්වලින් ලොරි වලින් ගේනවා ආහාර පාන. මා අපේ නෑනියන් ගිය වෙලාවක එතන ඒක කොහොම බලන්න යනවා අත්තරින්නේ ඒක. මොකද බලන්න යනවා නේද? ගිය වෙලාවක කියලා තියෙනවා මේ ඒ උපාසිකාව කියලා තියෙනවා. දැක්කේ නැද්ද තාම? කිව්වලු නැහැ දැක්කේ නැති. ඒගොල්ලෝ දාන ගෙන ආපු අය. දැන් දාන ගන්න ඇති ටිකක් වෙලා ඉන්නේ වැඳලා ගියත් ඇති කියලා. ඈ වැඳලා ගියත් ඇති කියලා. අම්මා කියලා කියනවා නෑ කමක් නැති මම යන්නේ <laughs> කියලා. හොඳේ. තව එහෙම අය. තව ඉන්නවා පසේ බුදු වෙච්ච අය. ඒ පසේ බුදු කෙනෙක්ව බලන්න ගියා ඒ තමා. <laughs> ඒක දැනගන්න ඕන කරුණු. ඈ පසේ බුදු කෙනෙක් බලන්න ගියේ මේ මේ කොහෙද අර මේ දෙලිගම්මන හිටියේ කොයි පැත්තේද මාවනල්ලනේ තව නම ඈ ඒ පැත්තේ හොඳ මේ ඉතින් මේ මේ ළඟ ඉන්න උපාසිකාවකුත් එක්ක ගියේ එයා යනවා කිව්වම ගිහලා තිනවා බලන්න ගියාම ඒ මේ හැම එකකටම සම්බන්ධ ගුරුවරයෙකුයි ගුරුවරියකුයි. මෙතනත් ගුරුවරයෙකුයි ගුරුවරියකුයි තමයි ප්‍රධාන දායකය. අතනත් එහෙමයි. ඒගොල්ලන්ගේ දෙයක් ළඟයි මේ මඩුවක් එහෙම හදලා කොහොම ඉතින් මේ ඒ පසේ බුදුවරයා ඉන්න තැන වෙනම තැන. ඒ ඒ මඩුව ළඟ ඉඳලා මේ දාන පිළිවෙල කරන තැනට යන දක්වාම පාවාඩ වෙලලා තියෙනවා. ඉතින් අම අහලා තියෙනවා මේ පාවාඩ කුමටද කියලා. මෙතනට දැන් වඩිනවද කියලා. පස්සේ බුදුරය වඩිනවද කියලා පාවාඩ මත. නෑ නෑ දාන්නේ අරන් යන අයට ඉති පාවාඩ කරලා. ඒගොල්ලන්ට වැලිකා ගන්න තරක. ඈ ඉතින් මේ ඉතින් දාන වෙලාවේදී ශාල කල්වල දාන්නේ අරගෙන කියනවා. ගියා ගිහිල්ලා ටික වෙලාවක් යනකොට අම දැක්කා ඒ මනුස්සයා බොහොම උස මහත කෙනෙක්. අතේ තියනලු වටාපොත. ඉතින් අර ඒ දානේ ගිහින් පිළිගන්නන අයට එයාගේ වටාපොතින් ආශිර්වාදයක් දෙනවා. අර මේ මේ අපුවා දේවාලේ අර මේකින් වැය කරන්නේ. ඒ වගේ. ඉතින් එයාගේ ආහාර කිසේ වුණාට පස්සේ අර ඔක්කොම කෑම ටික එකට අනලා විශාල කල්ලියක ගෙනාවා. කපුට වගේ දූවලු අර මිනිස්සු රැස් වෙලා හිටියේ මිනිස්සු. මොකටද? මේ ඉඳුල් බත් වලින් ටිකක් කන්න ලෙඩ ඔක්කොම සනීප වෙනවලු. ඉතින් අම්මට කිව්වලු මේ ටිකක් කන්න ලෙඩ ඔක්කොම සේන අම්ම කිව්වලු මට ඉඳුල් බත් කාලා පුරුදු වෙන්න. ඈ පුරුදු නැtei කියලා. ඉතින් තව ඊට එහා තියනවලු කාමරයක් ඒකේ මිනි පෙට්ටියක් කියලා. මිනි පෙට්ටිය බොහොම ලස්සන වටිනා එකක් නේද? එතන තියනවලු අටපිරිකර. මේ ගෙනල්ලා මිනිස්සු පූජා කරපුවා. මේ පසේ බුදුවරයා තව හත් දවසයි සිටින්නේ. ඊට පස්සේ පිරිනම් පාන. මේ පිරිනම් පාන පසේ බුදුවරයාට ඒ මල සිරුර තියන්නටයි මේ පෙට්ටිය. එදා රෑ එදා රෑ ගිය දවසේ රෑ ඒ අය මේ ක්ෂීර පායාස දානිය දෙනවලු. බුදුරජාණන් වහන්සේට සුජාතාව කිරිපුඩු පූජි පිළිගන්වාට පසු ඒ විදිහට සිදුවන එකම පින්කම මේකේ කිව්වලු. මේ කිරිපුඩු දානිය ඒ කිරිපිටි දාමය පිළියෙල කරන්නේ ඔක්කොම පිරිමි. සුජාතාවන් ජාන්තරෙන් පිරිමි ලුකුරි පිළියෙල කරන්නේ ඔක්කොම මුඛවාදම් බැඳගෙන. ඒ ඒ උඩුන තියෙන තැන මිනිසුන් හතර දෙනෙක් ඒ එළිවෙන තුරුම කඩුගත් අත්‍යතිව වටේ යනවා ආරක්ෂාවට. <laughs> ඒකේ එහෙම ඒ කියලා දන්නේ නේද? කොහොම කියලා කොහොම බොරු රාශියක් කියලා බලන්න ඉතින්. ඒ වටේ නැවැටෙන මිනිස්සු ඉන්නවා මේ අපේ බෞද්ධයන් අතර. ක්‍රිස්තියානි කාර්යය ඒ වෙන වෙන අය නෙමෙයි යන්නේ. ඔය යන්නේ බෞද්ධයෝ. බෞද්ධයෝ කාව බලන්න මේ ගියේ පසේ බුදුරේ. අමදියේ මේක දැනගන්න අමලනෝ බොරු කියන්නේ. මේ අමදියේ නැත්නම් අමත එක ගියේ කෙනත් කරනවලු සමහර විට අර ඉඳු. ඈ අමනුසයි ඒක කරලා දැක්කේ. බලන්න මොන තරම් මිනිස්සු රවටන්නද මේ කරන්නේ? රවටන්නට. ඉතින් ඒගොල්ලෝ වසලව මිසක වෙන කවුද? වසලේ මිසක වෙන කවුද? ඒ වසල තමයි. බොරුවකින් අන්‍යයන්ව රවටලා. Tamanගේ උදර පෝෂණය කරගන්නට වඩා නරකද? අර අර ජපානයේ මිනිසුන් වගේ හරාකිලි කරගෙන මැරෙන එක. ඒ එතකොට Taman ප්‍රාණඝාතයට අහු වෙන්නේ නැහැ නේ. Tamanගේ බඩ බලාගෙන Taman මැරුණාට Taman කාගේවත් පණක් නැසුවේ නැහැ. පරපණ නැසීම නෙවෙයි ඒකට අහු වෙන්නේ නැහැ. ඒක වඩා හොඳයි අර විදිහේ ජීවිතයක් ගත කරනකොට. ඒ මොකද මේ විදිහේ වැරදි ජීවිතයක් ගත කිරීම හේතු කොටගෙන නිර්යාදී තැන්වලට ගිහින් කොයිතරම් කාලයක් දුක් විඳින්නට සිදු වෙනවද Tamanට අනුන් ගැන කතාව පසුක තමා Tamanට සිදු වෙනවා සිල් තිරනවාය තමාට කියලා සිල් නැතිව සිල් නැතිව ශ්‍රද්ධාවන්තයින් දෙන දානය වැළඳීම නිරෙහි මේ ලෝහකුයි ගිලින්නම් දැනි දෙයක් කියලා බුදුහාමුදුරුවෝ ලු ඉතින් එහෙම එක බොරු කරලා මිනිසුන්ට Taman සීබතෙක් කියලා ඒකනේ දැන් මෙතන කියනවා මේ අන්තිමට කියන්නේ මහාචෝරෝ කියලා යයි Taman රහත් නොවි රහතකයි ලෝකයාට ප්‍රකාශ කරන්නේ නම් ඒ තැනක්කායි මහා අධමන වසලයා කියලා දැන් පසේ බුදුරයා තව මුගේගොඩක් බොහොම ප්‍රසිද්ධ පළාතක ඉන්නවා බුදුරේ ඒ පසේ බුදුරට. මුගේගොඩ පැත්තේ ඉන්නවා බුදුරේ. එයා කියන්නේ එයා ලෞතුරා බුදු වෙච්ච වෙලාවක් දක්වනවා. පොතක ලියලා තියෙන වෙලාව. බුදු වෙච්ච වෙලාව. ඉතින් අන්න ඒ වගේ දුර්කාරයෝ සිටිනලු. ඒ අයගෙන පරිස්සම් වෙන්නට ඕන. ඒ අය වසලී. එයාට බුදු කියලා කියන්නට බෑ වසලී කියලා කියන්නේ. යෝවේ පරකුලං අයෝධාත්මනං සමනං වා අඤ්ඤං වාපි වනිබ්බකං මුසාවාදේන වංචේති දැන් බොරුව කියන්නේ රවටන සංඥාවස යෝ බ්‍රහ්මණං සමනං වා බත්ත කාලේ උපට්ඨිතේ රෝසේති වාචා නචදේති සංඥාවස ලෝවි තමන්ගේ ගෙදරට පැමිණි කල්ලි යමක් දිනු වෙනුවට ඒ අයට රොස්පර්ස් වලින් සංග්‍රහ කරන්න ඒ තනස්තාවසලීට අපි එතන සිට අනිත් දවසේ කියමු අනිත් දවසේ ඒක ඉවර කරන්න පුළුවන් විශ්වාසයි Thank you.